එතකොට මෙහෙම චින්තනයක් චින්තනය කියන්නේ දැන් මේ මේ කියවන කාරණා තුලම අර උපපරීක්ෂණය කියන ලස්සන නිර්වචනයක්. ඒ කියන්නේ ඒ ඒකට ලං වෙලා දැන් මේ කියනවනේ දැන් ධර්මයේ දැන් අන්න බලන්න අපි කීටක සූත්‍රය ගත්තාට පස්සේ සුත්වා ධම්මං ධාරේච සසං ධම්මන අත්තං උපපරික්කත සද්ධාජාත උපසංකමතු. දැන් මේ දැන් මේ මොකද්ද වෙන්නේ? කියන දේ දැන් අපිට බුදුරන් වහන්සේ කියලා ලේබල් නැතුණාට සමන බාක්මනේ කරදියා කියන දෙයට නියම වෙලා තියෙන ශ්‍රද්ධාව කියන කාරණා. අර බුදුරන් වහන්සේ කියන ශ්‍රද්ධාව නැහැ. දැන් ඒ ඇත්තටම සංකේසූත්‍රයේ තියෙන බුදුරන් වහන්සේ ළඟට එළවෙනවා කියලා නෙමෙයිනේ. කලණිමිට ළඟට එළවෙනවා කියලානේ. කියන්නේ හරිය නිසා. ඒක සද්ධාජාත උපසංකමති. අන්න පෛරුපාසති. අන්න දැන් කන් නිමාගෙන අහනවා. දැන් මොකද වෙන්නේ? මේකේ අර්ථය, ඒකේ අර්ථය කියන එකේ. අන්න ඒකට ලං වෙලා මොකද කරන්නේ? අන්න හොයනවා. ඒක හොයනකොට මනෝවිඤ්ඤාණය, ඒ කියන්නේ බහිද්දා විකිත කියන කාරණාවක යෙදෙලා නැහැ. බහිද්දා විකිත කියන කාරණාවක යෙදෙලා නැහැ. අජාත සංහිතේ කෙදෙලත් නැහැ. අපි ඊළඟට ඒ ටික ඒකෙන් බලමු. දැන් මේ මෙතන බහිද්දා වික්කිටත් එක්ක එදිලා නැහැ. එතකොට එහෙම නැතුව තියෙද්දි යන්නේ දැන් මේ පෙන්වන්න ගත්තේ මොකද්ද හැබැයි? පුරුෂයා කියන කෝණේ එක්ක. දැන් චින්තනය යොමු වෙනවා අර උපාදානයෙන් අර ඒ ඒ කාරණාව එක්ක බැඳීම. බැඳීම කියන බැඳීම කියන කරුණ පාදකත්වයෙන් ඉදිලා. බැඳීම කියන කරුණ පාදකත්වයෙන් ඉදිලා. දැන් එන්නේ කොයි වගේද කියලා ඔන්න උදාහරණ දෙනවා. උදාහරණ ධර්මයේ නෙමෙයි උදාහරණ. උදාහරණ කියන්නේ ජීවිත අත්දැකීම්. ජීවිතයේදී ධර්මය කියන්නේ ඒකට නෙමෙයි. දැන් අර මේක ඉස්මතු කරන්න ඕන නිසා උදාහරණයක් එක ඉස්මතු කරලා පෙන්නනවා. දැන් පුරුෂයා කියන කාරණාව පැහැදිලි කරේ උදාහරණයකුත් පෙන්නනවා. මොකද්ද? ධර්මයේ නෙමෙයි උදාහරණ. කේසාලෝම අනකා දාන්ත සතෝ මන්සන් අහරු අට්ටි අට්ටි මිඤ්ඤං වක්කං අදියන්න කරන කිලෝම කම්පියකම් පප්පාසං අන්තං අන්තගුණං උදරියන් කරේසං යංවා පණඤ්ඤම් පිකිච්ච අජත්තම් පච්චත්තම් හක්කලං කරගතං උපාදින්නා තවත් යම් කිසි මොනවා හරි ඉදෙනවාද ආධ්‍යාත්මික තමා තියල තමා තුළ ප්‍රත්‍යක් මේ තමා තුළ කද ගොරෝසු උපාදානයි තවත් එව්වා. දැන් මේ 20 අමතරව තවත් තියෙනවා නම් එව්වා. දැන් මේකෙදි මම විශේෂ අවධානයක් යොමු කරලා කියනවා. දැන් මේක කියනවා කේස්ලොම් කේස්ලොම් නම් කමන්නේ කියලාගෙන අපිට පේනවනේ. නියපොතුත් කමන්නේ. කේස්ලොම් උදාහරණ මේ ධර්මයේ නෙමෙයි. කේස්ලොම් නියපොතු දාත් හරියව පේන සමත් පේන මසුත් පේන හරි කැපුණාම හරි පේනවා නහරත් නිකන් අපට කපල හරි ගන්න පුළුවන් පොඩ්ඩක් පේනවා හරි ගන්න පුළුවන් පිටින් හරි. ඇට ඇට ඇට අපි හිතමුකෝ මේ මලකුණක් කුණුනාට පස්සට දකින්නවා කියලා ඇට ඇට ඇට මිදුලත් අපි හිතමුකෝ මොකක් හරි මැරිච්ච එක්කෙනෙක්ගේ මොකක් හරි දකින්න හරි පුළුවන් කියලා. දැන් මේ දැන් ඔන්න වක් ඒ කියන්නේ හැබැයි ඒක නෙමෙයි මේ කියන්නේ වකුගඩු හදවත අක්මාව දලඹුව දැන් මෙව්වා ඒ කාලේ තියෙනවද ෆොටෝ එක ඇඳලා මෙන්න මේකට මේ බෝකොලේ වගේ එකට හදවත කියනවා මෙන්න මේකට වකුගඩු කියනවා මෙන්න මේකට අක්මාව කියනවා කවුද ඒවා හොයාගත්තේ දැන් අපි ඒක එක්ක නෙමෙයිද මේ හොයන්න යන්නේ දැන් අපි මෙතන බුදුරණ වහන්සේට අමතරව වෛද්‍යවරයා ගන්න නැද්ද? දැන් අපි මේකට බුදුරණ වහන්සේට අමතරව විද්‍යාඥයා ගන්න නැද්ද? ඇයි අපි එහෙම ගන්නේ? බුදුරණ වහන්සේ සම්බුදු නැති නිසා නෙවෙයිද? ඒ නිසානේ. දැන් ඔන්න අපට හොඳට තේරුම් ගන්න මේ මේක යනවනම් මේ උදාහරණය දෙන්නේ ධර්මයේ නෙමෙයිනේ උදාහරණ. ඉතින් උදාහරණයේදී ආයේ උදාහරණය කියලා දුන්නාට පස්සේ මේවා ඔක්කොම ලේබල් කරගන්නේ මොකටද? අපි මේක ධර්මයේ කියලා පටලවා ගන්න නිසා අපිට මේ කේස් මේ මේ වක්ගඩුවක්ම අදාළ භූමිය මේ ඔක්කොම ටික බඩ ඇතුලේ තියෙන ටික විද්‍යාඥයෝ පිළිසරණ කරගෙන හොයන්න ඕනේ නැත්තේ. උදාහරණේ උදාහරණේ දකින්න බැරි නිසානේ. නිසා මේක උදාහරණයක්. මේකට විද්‍යාඥයා ගන්න එපා, වෛද්‍යවරයා ගන්න එපා. මේකට බුදුරණවහන්සේ විතරක් ගන්න උදාහරණයක් දෙන්නේ ධර්මයේ නෙමෙයි. ධර්මයේ කියන්නේ එකක්, උදාහරණය කියන්නේ එකක්, උපමාව කියන්නේ එකක් කියලා අපි කලින් විස්තර කරලා පෙන්නවා. එතකොට දැන් දැන් මේ මේ මෙන්න මේ වගේ වට තවත් මොන හරි ඉදනවනම් ඒ වගේ වට තද ගොරෝසු උපාදානයෙන් දැන් ඔන්න දැන් මේ දැන් මේ උපාදානයෙන් අන්න දැන් මේ හිතන්න ඕන කරුණ ඉස්මතු වෙලා හැබැයි දැන් තද ස්වභාවය කියන දැන් මේ මොකද පටව ධාතු කියන්නේ තද ස්වභාවය කියන එකනේ පටව ධාතු කියන්නේ මොකද තද ස්වභාවය එච්චරයි තද දේ නෙමෙයි තද ස්වභාවය දැන් කේස් කෙස් කිව්වම ඇල්ලුවා මොකක්ද හම්බෙන්නේ? තද ස්වභාවයක්. ලෝම් තද ස්වභාවයක්. තද ස්වභාවය අර ඒ තද ස්වභාවය කියන නිර්වචනයේට උපාදින්න කියන නිර්වචනය දාලා අර උදාහරණයක් පෙන්නනවා. අයං උච්චති අජ්ජත්තික පට මේක ආධ්‍යාත්මික පටවි ධාතු. යාච කෝපන අජ්ජත්තික පටවි ධාතු යාච බලං ඉතින් පටවි ධාතු ගැන විග්‍රහ කරන්න ගියා මිසක් උදාහරණ දෙන්න ගියේ නෑනේ. ඉතින් ආයි බාහිර කියන්න ඕනේද? කියන්න ඕනද බාහිර? නෑ. කියන්න ඕනේ උදා ඉතින් උදාහරණයක් දෙන්න කියේ නෑනේ ධර්මයේ දෙන්නේ නේ ඔන්න බුදුරණවහන්සේ ජීවිතයේ ලෝකයේ තියෙන දේවල් උදාහරණයක කියන්න ගියා නම් හරි කියලා දෙන්න ඕනේ තමයි මේ දැන් ආධ්‍යාත්මික වුණා බාහිර එකක් කියලා දෙන්න ඕනේ. දැන් උදාහරණයක් කියන්න ගියේ නෑනේ. මේ මොකද්ද කියන්න ගියේ? ධර්මයේ. යම් කිසි දෙයක්ද බාහිර පටවිදතු අජත්තික අජත්තික පටවිදහතු යම්සේද බාහිර පටවිදහතුත් ඒ විදිහමයි. පටවි ධාතු රේවේස. ආධ්‍යාත්ම පටවි ධාතුවක් ඇද්ද? බාහිර පටවි ධාතුවක් ඕයි ඔක්කොම පටවි ධාතුමයි. දැන් මේ පටවි ධාතු ගැන කියන්නේ කී. එයාට දැන් ඔන්න උදාහරණයකට යන්න යොමු වෙන්නේ නැහැ. ඇයි දැන් යාර වෙන ප්‍රශ්නයක් තියෙනවා. උපාදින්න කියන මේ මේ මේ නිර්වචනය වෙච්ච මේ අර උපාදානයෙන් යුක්ත බව අර හේතුඵල ධහම නිර්වචනයක් ඉස්මතු කරපු ඒ ප්‍රශ්නේ යාට තියෙනවා. ඒ ප්‍රශ්නේ තියෙන නිසා ආයේ තව ලෝකේ උදාහරණ වූ ජීවිතයක් අවශ්‍ය වෙන්නේ නැහැ. තද ස්වභාවය කියන නිර්වචනයක් ආවනම් තද ස්වභාවයක්මයි. දැන් එතකොට අර ඒ වෙන්වීමක් ඒ කියන්නේ දැන් අර මමෙක් කියන කාරණාවක් කියෙදෙන්න ඉඩක් නැති පසුබිමක් ඉස්මතු වෙනවා. මමෙක් සහ මගෙන් එහා කියන ඒ යෙදීමට මොකක් එක්කද? උපාදින්න කියන මේ නිර්වචනය යෙදීමත් එක්ක. රචබාර තන් නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒ මෙතන ගතහ භූතං සම්පප්පඤ්ඤය දට්ඨබ්බ දැන් මෙතන දැන් මේ පුක්කුසාති කලින් අනත්තලක් කරන සූත්‍රය අහලා තියෙනවද නෑ පුක්කුසාති කලින් ධම්මචක්කය අහලා තියෙනවද නෑ පුක්කුසාති කලින් අනිත්‍ය ගැන අහලා තියෙනවද නෑ පුක්කුසාති කලින් අනිත්‍ය කියන මේ පංච උපාස්කන්ධය ගැන අහලා තියෙනවද නෑ දැන් මොන පුක්කුසාතිල කියනවා මොකද්ද ඒ විදිහට දකින්න මනා ප්‍රඥාවේ මොකක් කියලාද අතහබූතං සම්මප්පඤ්ඤාය දත්තබ්බා. මොකක් හැටියටද? තං නේතම් මම ඔන්න මේකත් එක්ක මම කියලා එකක් යෙදෙන්නේ නැහැ. මගේ කියන කාරණාවක් යෙදෙන්නේ නැහැ. මගේ ආත්මය කියන කාරණාවක් යෙදෙන්නේ නැහැ. මම කියන එකක් යෙදෙන්නේ නැහැ. මගේ කියන එකක් යෙදෙන්නේ නැහැ. මගේ ආත්මය කියන කාරණාවක් ඔන්න යෙදෙන්නේ නැහැ කියන මෙන්න මේ විදිහට දකින්න කියනවා. මේ මගේ නොවේ මම නොවේ මගේ ආත්මය නොවේ දැන් එතකොට දැන් බලන්න ඉස්ලාම් පෙන් මම මගේ නොවේ මම නොවේ මොකද දැන් නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති දැන් අර පෙන්නගෙන ගිය කාරණාව එක දැන් කෝ හේතුඵල ධමයක් කිව්වා යංකේ සමුදි ධම්ම සම්බන්තන නිරෝධ ධම්ම දැන් කෝ පටිසමුප්පාද වචනය කිව්වා දැන් කෝ ඉතිමාසස ඉදංගෝති කියලා කිව්වා නෑ ඒක මොකුත් නෑ. හැබැයි දැන් ඒක කියලා ওই විදියට දකින්න කියලා කියන්නේ. ඒක කියලා. ඒ මෙතන තමයි සම්පන්නය දට්ටබ්බා. ඒ මෙතන අතහබුත සම්පන්නය දිස්වා. ඔහොම මනා ප්‍රඥාවෙන් දකිනකොට පටවි ධාතුය චිත් පටවි ධාතුය නිබ්බින්දති. පටවි ධාතුවට කලකිරෙනවා. එක එපා වෙනවද? නෑ නෑ එපා වෙනව නෙමෙයි. දැන් කලකිරෙන්නේ කවුරු එක්කද? මං එක. මේ මං එක් කල කිරනවද නේ මං එක් කල කිරෙන්නේ ඇයි තන් නේතම් මමනේ තන් නේතම් මම එතන නේසම ඉතින් මම එක් කල කිරෙන්නේ නේ අර මගේ මට වැරදි එකක් නෙපා වෙන්නේ නැහැ එහෙම නැහැ අන නිබිදාව එතකොට තන් නේතම් මම කියන කාරණාවත් එක්ක අතහ භූත වශයෙන් මොකද අතහ භූත වශයෙන් පටවි ධාතු කියන නිර්වචනය අර උපාදින්න කියන කාරණාවත් එක්ක ලස්සනට ඉස්මතු වෙලා හේතුඵල ධම කුළු ගැන්විලා ඊතරණ මාර්ගයක් සක්කාය නිරෝධ බවක් යථාර්ථ වශයෙන් දැකීමේදී ප්‍රකට වෙලා. ප්‍රකට වෙද්දී කතා කරගෙන ආවේ පුරුෂයා කියන පටවි කාරණාව එක්කනේ. දැන් මේ කතා කරන්නේ සෝතාපන්න කෙනෙකුට නෙමෙයි පින්වතුනි. දැන් පංචපාස්කන්ධයේ උදේවයි දකින්න කතා කරන්නේ කාටද සෝතාපන්න කෙනෙකුට. පරිසම්පාද දකින්න කතා කරන්නේ කාටද සෝතාපන්න කෙනෙකුට. පටවි ධාතු වල අතහස දකින්න කතා කරන්නේ කවුද සෝතාපන්න කෙනෙකුට. කතා කරන්නේ. දැන් මේ කතා කරේ කාටද? සෝතාපන්න කරන්නේ පුතඥයෙකුට කතා කරලා. එතකොට පුතඥය කතා කරගෙන එයාට කතා කරගෙන ආපු ස්වභාවයෙන් මේ එන්නේ. එතකොට දැන් පඨවි ධාතුයා චිත්තං විරාජිත. දැන් මෙතන පඨවි ධාතුවා චිත්තං විරාජිත කියනකොට මෙතන ඉස්මතු කෙරව කාරණාව පඨවි ධාතු කියන නිර්වචනය අර හේතුඵල ධම ඉස්මතු වීමම කියන ගත්තොත් එතනින් එහා දෙයක් අවශ්‍ය වෙන්නේ නැහනේ. එතනින් එහා දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඇයි